චෛත්‍ය දිහා බලාගෙන ඉඳලා ශ්‍රද්ධාව වැඩි නිසා අභිඥාලාභී මේ ඍෂිවරයා එදා ඍෂිවරයා අභිඥාලාභී හිටියේ ඒ ශ්‍රද්ධාව වැඩිකමට 이르දියෙන් මැව්වා කිනිහිරි මල් 3000 이르දියෙන් මැව්වේ 이르දියෙන් මවල නෙලාගෙන ආපු කිනිහිරි මල් 3000 මේ චෛත්‍යය පූජා කළා අන්න ඒ සිදුවීම මතක් වෙනවා අර කරඬුව දිහා බලාගෙන ඉන්නකොට. අන්න එයින් ඇතිවෙන චිත්ත ප්‍රසාදය මුල් කරගෙන තමයි රහත් වෙන්නේ. එතකොට එදා ධාතුන් වහන්සේලා වැඩ හිටියෙත් නෑ මේ වැලි ගොඩේ. වැලි වලින් හදාපු චෛත්‍යය. ඒ චෛත්‍යයට කිනිහිරි මල් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු සංඥාව මතක් වෙලා ඒ ශ්‍රද්ධාවෙන් රහත් වෙන්නේ. ඒ නිසාම ඒ කරුණ මුල් කරගෙනම රහත් වෙන නිසා උන්වහන්සේට නම හම්බ වෙන්නේ පුලින තූපීය මහරහතන් වහන්සේ කියලා ප්‍රදාන පාළියේ මේ කතාව සඳහන් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ තාමත් පිරිනිවන් පාලා නැහැ කියන කාරණාවල තමයි මේ සියලු සියලු තොරතුරු අපි සාකච්ඡා කරන්නේ. ඒ තරම්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඊළඟට සඳහන් කරනවා තවත් එක කාරණාවක් භාග්‍යතුන් වහන්සේ කොයි තරම් ජීවමානද අපි අතර කියන කාරණාව. මේ පුණ්‍යතුූ පිය මහරහතන් වහන්සේ රහත් භාවයට පත් වෙන්නේ හත් අවුරුදු වයසේ. අවුරුදු 7යි පොඩි ළමයාට. අවුරුදු 7 කෙනා තමයි කරඬු දිහා බලාගෙන ඉඳලා රහත් භාවය ලබන්නේ. ඒ අර පෙර පෙර බුද්ධ උපස්ථානයේ පින. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ජීවමාන සංඥාවෙම වදින්න කියපු බව අපිට සත්‍ය නම් භාග්‍යතුන් වහන්සේ නිර්වශේෂයෙන්ම අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනවන් පාලා පිරිනවන් පාලා නැති වෙන්න ඕනේ. අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් සැබෑවටම භාග්‍යතුන් වහන්සේ පිරිනවන් පෑවා නම් අපිට මේ කාරණාව ගලපගන්න බැරුව යනවා. සසඳහන් කරන භාග්‍යතුන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වදින්න කීව බව සත්‍ය නම් භාග්‍යතුන් වහන්සේ නිර්වශේෂයෙන්ම අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ බව සත්‍යක් නම් මේ දෙකම සත්‍ය වෙන්න එක ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙක සත්‍ය වෙන්න බෑ. ක්‍රම දෙක අපි ඇයිද පැහැදිලි වුණාද? භාග්‍යතුන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වඳින්න කීව බව සත්‍ය නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් මට ජීවමාන සංඥාවෙන්ම වඳින්න කීව බව සත්‍ය නම් භාග්‍යවතුන් වහන්සේ නිර්වශේෂයෙන්ම අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ බව සත්‍ය නම් මේ දෙකම සත්‍ය වෙන්න එක ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙක එකිනෙකට වෙනස් වෙනවා. නිර්වශේෂයෙන්ම වඳින්න කිව ජීවමාන සන්නාවෙන් නමුත් අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනුවන් පාලයි ඉන්නේ. අය ලෝකේ නැහැ. එහෙමනම් මේ දෙකම එකක් වුණේ නැත්නම් අපිට මේක පැටලෙනවා. ඒ නිසා ඒක සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ඉතුරු නොවි පිරිණිවන් පෑවනම් භාග්‍යතුන් වහන්සේ අද නැහැ. ඉතුරු නොවි පිරිණිවන් පෑවනම් අද නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉන්නවනම් භාග්‍යතුන් වහන්සේ පිරිණිවන් පාලා නැහැ. ඉතුරු නොවි පිරිණිවන් පාවනම් අද භාග්‍යතුන් වහන්සේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉන්නවනම් තාම පිරිණිවන් පාලා පිරිනවන් පාලා නැහැ. එහෙමනම් මේ දෙකම සත්‍ය වෙන මොකක් හෝ එක ක්‍රමයක් ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක සඳහන් කරනවා තර්කයෙන් බැලුවොත් අපිට ඒක පේන්නේ එහෙමයි. එහෙත් මේ දෙකම සත්‍යයි එක ක්‍රමයක් යටතේ. ඒ කොහොමද භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේට කෝටි ගණන් තැන්වල කරපු පූජාවල් භාග්‍යතුන් වහන්සේ ඉවසුවා. කෝටි ගණන් තැන්වල භාග්‍යතුන් වහන්සේට පූජාවල් පැවැත්වුවා. නමුත් ඒ හැම තැනකටම ගිහිල්ලා ඒක ඉවසන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. හැම තැනම ගිහිල්ලා ඒක ඉවසන්න හැම තැනම ගිහිල්ලා ඒක පිළිගන්න බෑ. නමුත් ඒ කෝටි ගණන් තැන්වල කරපු සියලුම පූජාවල් භාග්‍යතුන් වහන්සේ ඉවසුවේ සමහරලාට එක තැනක දෙක ඉඳලා. ඒ හැම තැනටම වැඩිය හැම තැනටම වැඩිය නෙවෙයි. එක තැනක ඉඳලා සමහරලාට ඉවසලා තියෙනවා. ඒ කාරණාව සඳහන් කරනවා. සිතින් ඉවසලා ඒකට උදාහරණයක් සඳහන් කරනවා යම් කෙනෙකු යම් කෙනෙකුට පූජාවක් කරනවා නම් අපි කියමු අපි කාට හරි යම් පූජාවක් කරනවා. පූජාවක් කරනකොට පූජාව ලබන ප්‍රතිග්‍රාහකයා කියනවා නම් මට මේක එපා කියලා කීවොත් දායකයා අසරණ වෙනවා. කොහොමද දායකයා අසරණ වෙන්නේ? දායකයාගේ අත්හැරීමේ ක්‍රියාව සම්පූර්ණ වෙන්නේ නැහැ. යම් කෙනෙකුට ගිහිල්ලා පූජාවක් කරනවා පූජාව බාර ගන්න ඉන්න කෙනා කියනවා මට පූජාව එපා. එතකොට මෙයා අත්හරින්න කියලා ආපු සිත සම්පූර්ණ වෙන්නේ නැතුව යනවා. නමුත් ඒ අත්හැරීම යම් විදිහකින් සම්පූර්ණ වුණොත් ඉස්සරල ප්‍රතිග්‍රාහකයට මේ පූජාව අයිති වෙන්නේ අයිති වෙන්නේ නැහැ. අත්හැරීම සම්පූර්ණ වුණත් ප්‍රතිග්‍රාහකයට පූජාව අයිති වෙන්නේ නැහැ මං එපා කියවන්නේ. ඒ හින්දා පූජාව අයිති වෙන්නේ නැහැ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කරන මේ අපි උන්වහන්සේ වෙනුවෙන් කරන සියලු පූජාවල් ඉවසලයි තියෙන්නේ. නැතත් ළඟ නැතත් සිතින් ඉවසලා තියෙන්නේ. අද කරන පූජාවත් භාග්‍යතුන් වහන්සේ ඉවසලයි තියෙන්නේ. මේ කරන ධර්මානුශාසනාවත් භාග්‍යතුන් වහන්සේ ඉවසලයි තියෙන්නේ. මේ ධර්මදේශනාව සිදු කරන දායකයන්ට ලැබෙන්න ඕනේ කුසලය භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් කරලයි තියෙන්නේ. නමුත් ඒ කුසලය මා වෙනුවෙන් අනුමෝදන් කරපු කුසලය අද තමා විශ්වයෙන් මම නෙලා ගන්න දවස. මට පින් අනුමෝදන් කරලා තියෙනවා. මං දානි පූජා කරනකොට මම මල් පූජා කරනකොට මම උපස්ථාන කරනකොට ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේ ඉවසලයි තියෙන්නේ මට අවශ්‍ය කුසල් විශ්වයට දීලා තියෙනවා ඒ කරන කරන මොහොතේ මම ඒක ලබා ගන්න ලබා ගන්න මොහොතයි ඒකයි අසිරියේ ඒක මට ලැබෙන වෙලාව ඒ නිසා මෙතන සඳහන් කරන්නේ ඒකයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවනම් අද නැහැ භාග්‍යවතුන් වහන්සේ ඉන්නවනම් පිරිනවම් පාලා නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ජීවමානයි. එතකොට මගේ පූජාව පිළිගත්තේ නැහැ කියලා හිතන්න බෑ. භාග්‍යතුන් වහන්සේ එදා සියලු පූජාවල් ඉවසලා තියෙන්නේ. උන්වහන්සේ දන්නවා හෙට උදේට මේ රටේ මෙන්න මේ මේ විදිහේ නම තියෙන අය රුවන්වැලි මහසෑය ළඟට ගිහිල්ලා මේ මේ විදිහේ පූජාවල් ලැබිලා කරනවා. තූපාරාම ළඟට ඇවිල්ලා මේ මේ විදිහේ පූජාවල් කරනවා. අහවල් අහවල් ස්ථානයේ චෛත්‍ය ළඟට ගිහිල්ලා බෝධිය ළඟට ගිහිල්ලා මේ පූජාවල් කරනවා. අහවලා අහවලා තම තමන්ගේ නිවෙස්වල බුදු කුටි හදාගෙන ධාතුන් වහන්සේලා වැඩමවාගෙන මේ පූජාවල් කරනවා. අහවල් පුජ්‍යලයා මේ අහවල් දවසේ උදේ පාන්දර ඒ ධාතුන් වහන්සේ ළඟ මෙන්න මේ වගේ පූජාවක් කරනවා මා වෙනුවෙන්. ඔහුට ඒ කුසලය මෙන්න මේ ප්‍රමාණයෙන් ඒ වෙලාවට ඔහුට මෙන්න මේ විදියට ඔහු හදිසියෙන් ඉන්නේ ඒ නිසා ඔහුගේ ශ්‍රද්ධාව මේ විදිහට ටිකක් අඩුයි. ඔහුට ඉක්මන වැඩි. නමුත් ඔහු මේ වෙලාවේ පුදුම ශ්‍රද්ධාවන්තයි. අනෙක් සියල්ල මා වෙනුවෙන් අතහැරලා මේ වෙලාවේ ඉන්නේ. ඒ නිසා ඔහුට මේ විදිහේ කුසලයක් අත්පත් විය යුතුයි. ඒ සියලු දේවල් භාග්‍යතුන් වහන්සේ සිතින් දැකලා ඉවසලා පින් අනුමෝදන් කරලා තියෙනවා. ඒ නිසා අදත් පූජාව සිදු කරන හැම වෙලාවකම හිතන්නේ මම අද එහෙම මෙහෙන් දුව දුවා නම් මේක කරන්නේ එයත් භාග්‍යතුන් වහන්සේ දැකලමයි තියෙන්නේ. හැබැයි ඉතින් උන්වහන්සේ දැකලයි තියෙන්නේ. අද මම මේ විදිහට දුව දුව කරන බව උන්වහන්සේ හොඳටම දන්නවා. නමුත් මට අද දුව දුව කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක එදා භාග්‍යතුන් වහන්සේ දැක්ක මේක ਸਰුවඥතා ඥානෙ නෙමෙයි මේක. මේ අපේ මේ සියලු සිතුවිලි දකින්න එක ਸਰුවඥතා ඥානෙ නෙමෙයි. මේක ਸਰුවඥතා ඥානීය අංශු මාත්‍රයක්. නැතු ਸਰුවඥතා ඥානෙ එහෙම නෙමෙයි ඒක ගැන අපිට සීමා මායින් උදාහරණ මොකවත් සඳහන් කරන්න බැහැ අංශු මාත්‍රයක් මේ සියලු සත්‍යයන්ගේ සියලු සිතවිලි දැක්කා කියන එක ਸਰවඥතා ඥානයේ නෙවෙයි අංශු මාත්‍රයක් එන්න ඊළඟට මේ කාරණාව තවත් එක කරුණක් ඔස්සේ අපි විග්‍රහ කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ මේ පංචක නිපාතේ අංගුත්තර පංචක නිපාතේ සඳහන් කරලා තියෙනවා මනාපදායි සූත්‍රය මේක සඳහන් කරන්න වෙන්නේ දානය ගැන. සතිපට්ඨාන සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ භාවනාව ගැන. මොකද අපි තාම සතිපට්ඨාන සූත්‍රයට ආවේ නැහැ. අපි තාම බුද්ධ සංඥාවේ ඉන්නේ. නමුත් භාවනාව කියන කාරණාවට එළඹියාට පස්සේ අපිට හිතෙන්න පුළුවන් දන් දෙන්න ඕනෙත් නැහැ, බුදුන් වඳින්න ඕනෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ භාවනාවක් කරලා නිවන් දකින්න කියලා. යම් කෙනෙක් යම් තැනක එහෙම උපදේශයක් දීලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ ප්‍රකාශයේ එහෙම සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුක ධාත්වයේ දේශනාවත් එක්කමයි කාගාවත් මේ දානය කියන මාතෘකාව ජීවිතෙන් අතහරින්න අතහරින්න බෑ. තරම් අති උත්තරීතර තැනකයි භාග්‍යතුන් වහන්සේ දානෙහි තියලා තියෙන්නේ. මොකද දානේ නැත්තම් මේ කිසිම මාර්ගයක් විවෘත කරගන්න අපිට බැරුව යනවා. නිසා දානය අත්‍යවශ්‍යයි. ඒක නිසානේ බෝධිසත්ව ධර්ම පුරණ මහෝත්තමයන්න් වහන්සේ ඉස්සල්ලාම දාන පාරමිතාව තෝරගත්තේ. මොකද අති දීර්ඝයි පාරමිතාව, හරි ගැඹුරුයි පාරමිතාව. මේ දාන පාරමිතාව පුරපුරා එනකොට ඉතුරු 10 9ම සම්පූර්ණ කරනවා. ඉතුරු 9ම සම්පූර්ණ කළත් වෙස්සන්තර බෝසතාණන් වහන්සේත් දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. නමුත් අර ටික සම්පූර්ණ කරලා ඉවරයි. තාමත් මුලින්ම පටන් ගත්ත එක තාම තියෙනවා. එහෙමනම් මේ දානේ අතහැරලා නම් කවදාවත් ගමනක් යන්න යන්න බෑ. ඒ නිසා භාවනාවටත් මුල දාණයෙන් හදනවා. ඒ නිසා අංගුත්තර පංචක නිපාතේ මනාපදායි සූත්‍රය මේ අත්හැරීම ගැන මෙහෙම හිතන්නකෝ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ පරිහරණය වස්තු පරිහරණය පිළිබඳව සඳහන් කරනකොට ඒක පරිහරණය කරන්න ඕනේ යම් දායකෙක් දානයක් පූජා කරනවා නැත්නම් යම් වස්තුවක් පිළිගන්නනවා ඒක පූජාව ලබාපු කෙනා පරිහරණය කරන්න ඕනේ මම නිසා කියලා නියමයක් ඔහුට තියන්නේ ඔහුට තියන්න බෑ. මම පූජාව කරලා ඉවරයි. ඊට පස්සේ ඒකට මොනව කෙරුවත් මට කමක් නෑ. අරන් ගියත් කමක් නෑ, නැතත් කමක් නෑ. කාට හරි දුන්නත් කමක් නෑ. පුච්චලා විනාශ කළත් කමක් නෑ. කඩලා බිඳලා ගඟක දැම්මත් මොහොතක දැම්මත් මට කමක් නෑ. මම අත්හැරලා අත්හැරලා ඉවරයි. අන්න එතෙන්ට මේ දානේ අපි අත්හරින්න ඕනේ. දානේ කියන්නේ මත්හැරීමනේ. එතෙන්ට මේක අත්හැරලා තියෙන්න ඕනේ. ඒක ඊළඟට සඳහන් කරනවා මේ උග්ග සිටුතුමා. උග්ග සිටුතුමා වාග්යතුන් වහන්සේට පූජා කරනවා සුදු හඳුන් ආසනයක්. ලක්ෂ ගාණක් වටිනවා. වාග්යතුන් වහන්සේ පූජාව පිළිගත්තා. පිළි අරගෙන භික්ෂුන් වහන්සේලාට දේශනා කළා මේ සුදු හඳුන් ආසනේ අඟලේ දෙකේ කෑලි වලට කඩන්න කියලා. දැන් එතකොට සිටුතුමා මේක දැක්කනම් සිටුතුමාට මොනවා හිතෙයිද? සිටුතුමා මොනවා කරයිද? සිටුතුමා මොනවා කියයිද? සිටුතුමාට නම් මොකවත් හිතෙන්නෙත් නැහැ. සිටුතුමා නම් මොකවත් කියන්නෙත් නැහැ. සිටුතුමා මොකවත් කරන්නෙත් නැහැ. මොකද මේ සුදු හඳුන් ආසනේ වාඩි වෙන්න කැප නැහැ. භාග්‍යතුන් වහන්සේට අකපයක් නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා පූජාව ඉවසලයි තියෙන්නේ. සුදු හඳුන් ආසනයේ පූජා කරපු පින උග්ග සිරිතුමාට අත්පත් වෙලා ඉවරයි. මේක අඟලි දෙකේ කෑලි වලට කඩලා බෙහෙත් වලට උරච්චි කරගන්න කියලා දේශනා කරලා තියෙනවා. එතකොට එහෙනම් දායකයා මොන අත්හැරීමක් අත්හරින්න ඕනේද? දානේ කියන තැන. ඉතින් අද කාලේ වෙනකොට ඒක හරි හරි වෙනස්. විහාරස්ථානයේදී යනකොට අපි පූජා කරපු භාණ්ඩය වෙන කොහේ හරි දාලා තිබ්බොත් අපිට දුකක් හිතෙනවා. එහෙම නැත්නම් කේන්තියක් එනවා. මේකට කියන්නේ ගහිත චිත්ත කියලා. අල්ලාගත් සිතින් දන් දීලායි තියෙන්නේ. තාම ඒ වස්තුව හරියටම අතහැරලා හරියටම අතහැරලා නැහැ. ගහිත චිත්ත. අල්ලාගත් සිතින් දන් දීලා. එහෙම දාන දෙන්න බෑ. අත්හැරියනම් අපි භාග්‍යවතුන් වහන්සේට පූජා කරන දානෙ ටිකට මොනව කරමුද? භාග්‍යතුන් වහන්සේට පූජා කරන පරිස්කාරයට මොනවා කරමුද? හරි වටින තැන. එහෙමනම් ඒ සියල්ලමත් අත්හරින්නමයි තියෙන්නේ. සමහර වෙලාවට අපි දකිනවා අපි භාග්‍යතුන් වහන්සේට ඊටාම වටින ප්‍රණීත ආහාර පූජා කරනවා. ඊටාම අලුත් නැවුම් පළතුරු වර්ග පූජා කරනවා. නමුත් මේ ටික අස් කරන්න ගියාම අපි අර පළතුරු ටික අස් කරන්නේ නැහැ. අපි අර ප්‍රනීත කල් තියාගන්න පුළුවන් ආහාර ටික අහක දාන්නේ ඒ ටික අරන් තියලා තියාගන්න බැරි නරක වෙන බත් ව්‍යංජන වගේ දේවල් ටික අහක දානවා අර ටික අර ටික තියලා තියෙන අපි හිතනවා මේ යාචකෙක් ආවොත් දෙනවනේ පොඩි ළමයි ආවොත් දෙනවනේ අපි එහෙම හිතනවා එතකොට අත්හැරීම සම්පූර්ණ නැහැ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ කාරණා මජ්ක්‍ධිම නිකායේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ස්වාමින් වහන්සේලා දෙනමක් භාග්‍යතුන් වහන්සේ වැඳ පුදා ගන්න දුර ප්‍රදේශයක ඉඳලා වැඩියා. මේ වෙලාව භාග්‍යතුන් වහන්සේ දාන වළඳලා ඉවර වෙච්ච වෙලාව. භාග්‍යතුන් වහන්සේට හම්බෙච්ච ප්‍රණීත භෝජන ඉතුරුයි. අර ස්වාමින් වහන්සේලා දෙනමට භාග්‍යතුන් වහන්සේ මේ ඉතුරු දාණය ටික දෙනවා. දෙල කියන කැමැතිනම් වළඳන්න. මේක වළඳන්න කියලා දීලා වළඳන්න තමයි දුන්නේ. කැමැතිනම් කැමති නම් වළඳන්න. එක ස්වාමීන් වහන්සේ නමක් වැළඳුවා. අනික් ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මට එපා. භාග්‍යතුන් වහන්සේගේ ආමිෂයට මම දාසෙක් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ආමිෂයෙන් මට සංග්‍රහයක් එපා. මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට දාසෙක් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට මම දායකයෙක් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් මට සංග්‍රහයක් ලැබේවා. භාග්‍යතුන් වහන්සේට ලැබෙන ආමිෂයෙන් මට සංග්‍රහ එපා. එහෙනම් ඒ කාරණාවෙම ඊළඟට පැහැදිලි කරනවා මේ ආහාරය ඔබට එපා නම් සතුන් නැති පොළවක හෝ ප්‍රාණීන් අඩු ජලයකට දාන්න කියලා භාග්‍යතුන් වහන්සේ කිසිම තැනක දේශනා කරලා නැහැ. මේ බුද්ධ පූජාවේ ඊතුරු හරිය තිරිසන් සතෙකුටවත් දෙන්න කියලා. ওই ත්‍රිපිටකයේ කිසි තැනක නැහැ. එහෙමනම් අරමුණු කරන්න බෑ ඊතුරු දාන ටික සත්තුන්ට දෙමු කියලාවත්. ඒ කියන්නේ ඒක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දවසේ එහෙම අරමුණු වෙන්න පුළුවන්. ඊළඟට දාන ටික අරිනකොට හිතෙන්න පුළුවන් අපරාධ මේ ප්‍රණීත ආහාර අහක දානවනේ. කමක් නැහැ සතෙකුටවත් දෙනවනේ කියලා හිතුනොත් ඒක බුද්ධ පූජාව වෙන්නේ නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අත්හැරියා වෙන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට අපි හදන දානි ටික හාල් බුසලකපත් වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ආහාර නැති අය ඕන තරම් ඉන්න බවත් ඇත්ත. මගේ දානය සම්පූර්ණ කරමු භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අර අහිංසකයෝ සංසාරේ දන් දීලා නැති හින්දා තමයි බඩගින්නේ ඉන්නේ. මට පුළුවන් නම් ඒගොල්ලන්ට වෙනම කැම ටිකක් දෙමු. මේ හාල් බුසලේ බත් බුද්ධ පූජාවෙන් පස්සේ ඒගොල්ලන්ට දෙනවනේ කියලා අරමුණු කෙරුවොත් ඒක බුද්ධ පූජාවට සම්පූර්ණ වෙන්නේ නැතුව යනවා. ඒ නිසා මේ දානයයි අත්හැරීමයි කියන එක මනාවම මනාවම පුරුදු පුහුණු කරන්න වෙනවා ජීවිතේක. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ නෑ බුද්ධ පූජාව තිරසනෙකුටවත් දෙන්න කියලා. ප්‍රාණීන් නැති පොළවක හෝ ප්‍රාණීන් අඩු ජලයක ප්‍රාණීන් අඩු ජලයක කිවි ප්‍රාණීන් නැති ජලය අපිට හොයන්න හම් වෙන්නේ නැති නිසා ප්‍රාණීන් අඩු ජලයක මේ ආහාරය දාන්න. අර ඒක බ්‍රාහමණයෙක් භාග්‍යතුන් වහන්සේට දුන්න ආහාර ටික ප්‍රතික්ෂේප කළ බ්‍රාහමණයට කීවේ මේක ගෙනහිල්ලා ප්‍රාණීන් අඩු ජලයක දාන්න. නමුත් දානකොට මොකද වුනේ? චිච්චිටායති චිටිචිටායති සම්දූපායති සම්පදූපායති චිටි චිටි ගගා පිපිරි පිපිරි දුන් දාන්න පටන් ගත්තා. ප්‍රාණීන් අඩු ජලයක දාන්න කිව්ව එකයි නම මේක හරි හරි බරපතලයි භාග්‍යතුන් වහන්සේගේ කාරණාව නිසා එහෙනම් දානේ එහෙම අත්හරින්න අපිට පුළුවන් වෙන්න ඕනේ අපි යමක් පූජා කළා නම් ඒක පිළිබඳව ආපහු නොබලාව සිටිය යුතුමයි අත්හැරිය යුතුමයි ඊළඟට සඳහන් කරනවා ජීවමාන කාලයේ ලක්ෂ ගණන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වටින දේවල් පූජා වුණා ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේ හිතින් ඉවසුවා ඒ ඒ තැනම භාග්‍යතුන් වහන්සේ තියලා ගියා මිසක් අරන් ගියේ නෑ භාග්‍යතුන් වහන්සේ කියන්නේ අතිශයින් මල්පෙච්චයි පිළිගන්නවා සියලුම දේවල් පිළිගන්නවා ඒ දායකයාට තියෙන අනුකම්පාවෙන් එයාට පින් සිද්ධ වෙන්න ඕන නිසා පිළිඅරගෙන ඒ තැන්වලම තියලා තියලා ගිහිල්ලා තියෙනවා ඊළඟට සඳහන් කරනවා අපි බෝධින් වහන්සේ ළඟට ගියාම පූජාවක් පවත්වන්න ඕනේ කාටද? බුදුරජාණන් වහන්සේටමයි. බෝධි පූජාව නමින් පූජාවක් පවත්වන්න ඕනේ බුදුරජාණන් වහන්සේටමයි. නැතු බෝධිය ආරමුණු කරලා පූජාවක් පවත්වන්න ගියොත් ඒක අපහර රුක්ෂ වන්දනයි පැත්තට පරිවර්තනය වෙන්න පුළුවන්. අද අපි එහෙමයි. අද පූජා පවත්වන්නේ බෝධියටයි. සමහරවිට බෝධින් වහන්සේට අධිග්‍රහිත මහ බලගත් දෙවිවරු ඇති උන්වහන්සේලාගෙන් මට පිහිට ලැබෙයි කියලා එහෙම කරනවා මිසක් භාග්‍යතුන් වහන්සේගෙන් පිහිට හොයන්න කරනවා නෙවෙයි. නමුත් බෝධියත් දෙවියොත් දෙන්නම අමතක කරලා අපි බෝධිය ළඟ පූජාව පවත්වන්න ඕනේ. මේ වැඩ ඉන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන සංඥාවෙන්ම ඒ කාර්යය සම්පූර්ණ කළොත් තමයි ඒක අති උතුම් පූජාවක් බවට බවටපත් වෙන්නේ. ඒ කාරණාවත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හැමතැනම වැඩ ඉන්න බවට තව එක කාරණාවක්. ඊළඟට හැමතැනම වැඩ ඉන්නවා. වැඩ හිටපු කාලෙත් එහෙමයි. අපේ පින්නතට මතක ඇති අනාථපිණ්ඩික සිටුතුමාට දුවක් හිටියා චූල සුබද්‍රා කියලා. චූල සුබද්‍රා විවාහ කරලා දුන්නේ මිත්‍යා දෘෂ්ටික පවුලකට. මේ පවුලේ කට්ටිය නිගණ්ඨයන්ට තමයි දන් දෙන්නේ. ඉතින් චූල සුබද්‍රාට ආරාධනාවක් හම්බ වුණා දානි පිළිගන්වන්න දෙන්න කියලා මාමණ්ඩිගේ ගෙදරින්. බොහොම ලස්සනට ලෑස්ති වෙලා හරිම ප්‍රීතියෙන් මොකද මේ තාත්තගේ ගෙදරට වෙලා හැමදාම භික්ෂුන් වහන්සේලාට දම් පූජා කරලා මේ දුවලට හොද්දට පුරුදුයි. බුද්ධ උපස්ථානයේට සංඝ උපස්ථානයේට මේගොල්ලෝ පුදුම ප්‍රියයි. ඒ නිසා අප්‍රමාණ සතුටින් හරියට උදේ පාන්දර පිපිච්ච මලක් වගේ ඉක්මනට ඉක්මනට දානශාලාවට ආවා. ආපු ගමන් දැක්කේ අර නිගණ්ඨ ශ්‍රාවකයෝ නිර්වත්. එතකොටම චී කියලා කියුණා. කියවිච්ච ගමන් හැරිලා අපු ගියා. නිගණ්ඨ ශ්‍රාවකයෝ සිරිතුමාට කියනවා මේ හැතිරිය කවුද මේ ගෙදරට එක්කාවේ? දැක්කද හැසිරිච්ච හැටි? මේ ගෙදරට මහා අවාසනාවක් මේක. ඒගොල්ලෝ දාන්නේ ගත්තේ නැහැ නැගිටලා ගියා. සිරිතුමාටත් හරි කේන්තිය. කතා කළා ඇයි එහෙම කෙරුවේ වැඩ? ඊට පස්සේ කියනවා පියාණෙනි මම ආවේ මහරහතුන් දකින්නේ. මම ආවේ ආර්ය මහා සංඝයා දකින්න. මං ආවේ සංඝ උපස්ථානෙට. නමුත් මං දැක්කේ නිර්ලජ්ජිත වූ පිරිසක්. එතකොට ඔබ සඳහන් කරන හැටියට ඔබේ රහතන් වහන්සේලාට දානයක් දෙන්න පුළුවන්ද මේ ගෙදර? පුළුවන්. මං ලෑස්ති කරන්නම්. ඔබතුමාට මං දන් දෙන හැටි උගන්වන්නම්, පෙන්වන්නම්. එහෙනම් දානයක් දෙන්න ආරාධනා කරන්න. කවද්ද කියලා හෙට කීවා. දෙයනේ සවැත් නුවර ඉඳලා බොහෝම ඈත ඉන්නේ. කොහොමද භාග්‍යතුන් වහන්සේට හේට දානයක් දෙන්න ආරාධනා කරන්නේ? චූල සුබද්‍රා මොහොන පාපු මහ ලොකුම ගැටලුවක්. කල්පනා කරලා ගිහිල්ලා කඩාගත්ත සමම්පිච්ච මල් මිටි අටක්. නවංගේ උඩුමහන් තලාවේ තමගේ සිරියහන් ගබඩාව තියෙන කාමරයට ගිහිල්ලා කවුරුවට කුටියට ගිහිල්ලා මේ මල් මිටි අට අහසට විසිකලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ආරාධනාවයි මේක. මෙලොකු අභියෝගයක් තියෙන්නේ. මගේ ආරාධනාවයි මේක ඉවසන්න. මේ මල් කුලකී ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ධම්සභාවේ වැඩ ඉන්නවා. ධම්සභාවට ඉහළින් මේ මල් මිටි අට භාග්‍යතුන් වහන්සේට මල් වියනක් හැටියට දෙපැත්තේ පිටිපස්සේ ඉහළයි නැදිලා තියෙන අර සුමන මල් කරුගේ මල් පූජාව වගේ. නමුත් අනාථපිණ්ඩික සිටුතුමාටත් මේ වෙනකොට පණිවිඩය ලැබිලයි තියෙන්නේ හෙට දානෙට ආරාධනා කරන්න ඕනේ කියලා. සිටුතුමා ධර්මදේශනාව අහලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා ස්වාමීනි හදිසි ආරාධනාවක් හෙට අහවල් ප්‍රදේශයේ දාන්නට වඩින්න ඕනේ. භාග්‍යතුන් හසිරිතුමාට කියනවා මම දාන ආරාධනාව බාරගත්ත කියලා. ඒ වෙලාවේ සිටුතුමා අහනවා ස්වාමීනි කවුරුවත් ආව දැක්කේ නෑනේ මම. කිසි කෙනෙක් ඒ ආරාධනාවට ආපු බවක් මම දැක්කේ නෑ ඒ ප්‍රදේශයෙන්. කවුද ආරාධනා කළේ? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඉහළ තියෙන මල් වියන. මේ මට කරපු ආරාධනාව. කවුද කළේ? ඔබේ දියණිය මේ ආරාධනාව කළේ. එතකොට මොනතරම් ආශ්චර්යමත්ද මේ ආරාධනාව? අර පිරිසගේ ශ්‍රද්ධාව කොච්චරද? මේ ආරාධනාව මොනතරම් ආශ්චර්යමත්ද? භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය කොච්චරද එතකොට? එහෙමනම් භාග්‍යතුන් වහන්සේට ඒක ඒ තරම් විශේෂ දෙයක් බවට පත් වෙලා තිබුණේ තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ වාගේ අසිරිමත් පූජාවල් ඕන තරම් භාග්‍යතුන් වහන්සේ ළඟ සිද්ධ වෙන්න ඇති. ඒක ඒ නිසා මහලොකු පුදුමයට කාරණාවක් නෙමෙයි. අසිරිමත් දේවල් ඕන තරම් භාග්‍යතුන් වහන්සේ ගාව වෙලා තියෙනවා. එහෙනම් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ දා වැඩ හිටපු කාලේ භාග්‍යතුන් වහන්සේට කරපු ආරාධනාවල් වල ස්වභාවය නමුත් ඒ ආරාධනාවේ ස්වභාවය අදට කවදාවත් වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නෑ අදටත් ඒක ඒ වගේමයි භාග්‍යතුන් වහන්සේක දේශනා කළා අපි තතදස්සිතාය තථාගතෝ කියන කාරණාව කලින් දේශනාවෙත් සිහිපත් කළා මේ තමයි මේ අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ ඕනෑම පූජාවක් ඉවසන්නේ ඒ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ ඕනම වෙලාවක සූදානම් සහ සුදුසුයි කියන කාරණාවට සාධක තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඊළඟට පැහැදිලි කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ දිත්තං සුතං මුතං අට කතාවේ පැහැදිලි කරන්නේ මේක සූත්‍රයත් එක්ක දිත්තං සුතං මුතං විඤ්ඤාතං අනුවිචරිතං මනසා ඇසෙන් දකින ලද, කනෙන් අහන ලද, සිතින් සිතන ලද, අවබෝධ කරගන්නා ලද, උත්සාහ කරන ලද, මනසින් සොයන ලද ඒ සියල්ල මම විශේෂයෙන් දැනගන්නා ලදී. ඒ කියන්නේ අනන්ත සක්වල අනන්ත සත්වයෙන් තම තමන්ගේ සිතින්, කයින්, වචනයෙන්, මනසින් මේ සියලුම දේවල් අවබෝධ කළ සහ අවබෝධ කරගන්න උත්සාහ කරන සියලුම දේවල් විශේෂයෙන් මා විසින් දැනගන්නා ලදී කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ මේ දැන ගැනීම එකක්වත් ਸਰවඥතා ඥානය නෙවෙයි ඒ ඥානය අංශු මාත්‍රයක් විතරයි. එනිදි තවත් සූත්‍රයක් තියෙනවා ලෝක සූත්‍රය. මේ ලෝක සූත්‍ර අට කතාවේ මේ විදිහට සඳහන් කරලා තියෙන අංගුත්තර චතුක නිපාතේ තමයි ලෝක සූත්‍රයේ තියෙන්නේ. තථාගතේන අபிසම්බුද්ධා කියන කාරණාව පැහැදිලි කරන තථාගතයන් අபிසම්බුද්ධං කියන කාරණාව. එයි මේ තථාගතයන් අபிසම්බුද්ධා කියන කාරණාව මෙහෙම සඳහන් කරන්නේ යම් අප්‍රමාණ වූ ලෝක ධාතුන්හි දෙවියන් සහිත මිනිසුන් නිල් කහ ආදී වූ රූප අරමුණු ඇහැ කියන ద్వාරයට පෙනෙන මෙතන සඳහන් කරන්නේ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ මේ නිල් පාට රූපය අපිට පේන නිල් පාටම අනිත් කෙනාට එහෙම්මම පේන්නේ නෑ. ඔබේ මගේ ඇහි තියෙන වෙනස්කම් දෙකක්. අපි දකින්නේ නිල් පාට. නමුත් මට පේන නිල නෙමෙයි ඔබට පේන්නේ. ඔබට පේන නිල නෙමෙයි අනිකාට පේන්නේ. නිල් පාට නමුත් ටික ටික වෙනස්. එවනම් මේ හැම වර්ණයක්ම එහෙමයි. එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. එhmenනම් මෙතන සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට ෂණයෙන් ෂණේ මේ රූප අරමුණු දැනගන්න පුළුවන් කියන කාරණාව අපිට අපි ගැනවත් තේරුම් ගන්න බෑ. අපිට අපි දකින වර්ණේවත් හිතාගන්න හිතාගන්න බෑ. නියම වර්ණේ අපි දකින්නෙත් නෑ. මේ ලෝකේ නියමම පාට දකින්නේ භාග්‍යතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේලා. අපි නිල් කීවට අපි දකින්නේ නිල් නෙමෙයි. අපි රතු කීවට අපි දකින්නේ සැබෑ රතු නෙවෙයි. මම දකින්න රතුයි ඔබ දකින්න රතුයි සැබෑ රතුයි අතර තියෙන්නේ වෙනස්කම්. නමුත් ඒ හැබෑම පාට ලෝකෙ දැක්කේ භාග්‍යතුන් වහන්සේ සහ මේ ආරි ශ්‍රාවකයෝ. ෂණයක් ගානේ අපේ සිතුවිලි ඇති වෙලා නැති වෙනවා. සැපද දුකද මධ්‍යස්ථද. තප්පරයකට අපිට ඇතිවෙච්ච සිතුවිලි ගාන කෝටි ප්‍රකෝටි ගානයි. නමුත් අපිට හිතන්න පුළුවන් මේ තප්පරේ ඇතුලේ මට ඇතිවෙන සිතවිල්ල සැපසහගතද දුක්සහගතද මධ්‍යස්තද මේ කතා කරන්නේ තප්පරයක සිතවිලි ගැන. එහෙනම් මේ තප්පරේ මට සිතවිලි පහළ වුණාද කියලාත් මට සැකයි. ඒ තරමටම අපිට දැනුමක් නැහැ. නමුත් මේ තප්පරේ ඇතුලේ පහළ වෙලා තියෙනවා සිතවිලි කෝටි ප්‍රකෝටි ගණන්. ඒකට උදාහරණයක් කවුද සඳහන් කළේ? වෙනතන ඒකට උදාහරණයක් අහනවා රජුරුව මිලිඳු රජුරුව නාගසේනයන් වහන්සේගේ තප්පරයකට ඇති වෙන සිතවිලි කොච්චරද කියලා. රහතන් වහන්සේ කොහොමද උත්තර දුන්නේ? ඒක ප්‍රකාශ කරන්න අපහසු කාරණාවක්. ඉතින් මිලිඳු රජුරුව එක්කත් එහෙම කියලා බේරෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ස්වාමීනි මට උදාහරණයක්වත් ඕනේ. ඒ වෙලාවේ සඳහන් කරලා තියෙනවා මේ 150 යාල සතමුණු 12ක් 150 යාල යාල 150යි. ඉතින් යාල 150ක් කියලා දැක්වි කොච්චර ප්‍රමාණයක්ද කියලා හිතාගන්න බැහැ. දන්න අය ඇති අපි වැඩි හිටියෝ 150 යාල අමුණු 7යි ලාස් 2යි. මෙච්චර B ප්‍රමාණයක් ඉහෙන මේ ප්‍රමාණය මේ භූමි ප්‍රමාණයේ ගොයන් අස්වල පීදිලා කොයිතරම් ඇට හැදෙයි. අපි උදාහරණයක් සඳහන් කරමුකෝ අක්කර 150 කියලා. මේ අක්කර 150ක ගොයන් කපලා බැතකන්ද ගොඩ ගහලා තියෙනවා. පිරිසක් එකතු වෙලා මේ බැතකන්දෙන් එක වී යටේ එක වී යටේ ගණන් කර කර ගණන් කර කර වෙන පැත්තකට දානවා. දැන් එතකොට අක්කර 150ම බැතකන්දේ වී යට ගණන් කරලයි තියෙන්නේ. එතන වී යට කීයක් ඇද්ද? ඒ වීයට ගානට වැඩිය එක තප්පරයකට අපට සිතුවිලි උපදිනවා කියලා සඳහන් කරනවා. අක්කර 150ක වීයට වලට වඩා එක තප්පරයකට අපට සිතුවිලි උපදිනවා. එහෙනම් තප්පරයකට එච්චර සිතුවිලි උපදිනවා නම් ඒ සිතුවිලි දුක් සහිතද සැප සහිතද මධ්‍යස්ථද කියලා අපිට තේරුණේවත් තේරුණේවත් නැහැ දන්නේවත් නැහැ නමුත් භාග්‍යවතුන් වහන්සේ දන්නවා අහවල් පුද්ගලයාට මේ තප්පරයේ ඉපදිච්ච සිතවිලි වලින් මෙච්චර ප්‍රමාණයක් දුක්සහගත සිතවිලි මෙච්චර ප්‍රමාණයක් සැපසහගත සිතවිලි මෙච්චර ප්‍රමාණයක් දුක සැප අතර මැදිස්ත සිතවිලි කියන කාරණාව දැනගැනීමේ හැකියාව භාග්‍යතුන් වහන්සේට තියෙනවා ඒ මගේ විතරක් නෙමෙයි අනන්ත සක්වල ඇසට පෙනෙන නොපෙනෙන අනන්ත ප්‍රාණීන්ගේ දැනගැනීමේ හැකියාව සර්වඥතා ඥානයේ හැම නෙමෙයි. මේ ඒ ඥානයේ අල්ප මාත්‍රික හැටි. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ කෘතගුණ සැලකීම. කෘතගුණ සැලකීම. මහා කරුණාව කෘතගුණ සැලකීම. ඕනෑම කුජලයකට තිබුණේ පුදුම පුදුම කරුණාවක්. ඒක දුක්පද්ද පෝසද්ද කියලා ભેදයක් නැහැ. රජ්ජුරුවන්ටත් යාචකයටත් ඒ කරුණාව එකම විදිහට යොමු වෙලයි තිබුණේ. කෘතගුණ සැලකීම මේ ලෝකේ කළගුණ දන්න උන් අතර ඊටාම ඉහළම තැනක හිටපු කෙනා කවුද? භාග්‍යතුන් වහන්සේ. ඇයි භාග්‍යතුන් වහන්සේ අදටත් අපි වෙනුවෙන් මේ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා අපේ සිතුවිලි ඉවසලා අපේ පූජාවල් ඉවසලා පිරිනිවන් පෑවේ ඇයි? අපිට දක්වන කෘතගුණ සැලකීම. අපි මොනවද උන්වහන්සේට අපිට කෘතගුණ සලකන්න කළේ? පින්නතනි මේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් සංසාර ගමනේ අපි මේ මහෝත්තමයන්න් වහන්සේට වතුර උගුරක් දුන්නා නම් සැක නැහැ අපිත් ඔය ඈතත් ගමනේ දිගටම එනවා වතුර උගුරක් දුන්නා නම් එදා මට මුල්ම අසංකේයයේ මුල්ම අන්තර්කල්පයේ මුල්ම අවුරුද්දේ මේ පුද්ගලයා වතුර වීදුරුවක් දුන්නා කියන එක භාග්‍යතුන් වහන්සේට හොඳට මතකයි. අන්න ඒ පුද්ගලයාටත් භාග්‍යතුන් වහන්සේ කෘතගුණ සලකන්න ඕන නිසා එහෙමනම් ඔබ මම අපි ඔක්කොම මේ බෝධිසත්ව කාලයේ හෝ මේ මහෞත්මයන්න් වහන්සේට වතුර උගයක් හරි දුන්න දුන්නාය තාත්තේ කියන්න ඇති සීමාවක් නැහැ අම්මේ කියන්න ඇති සීමාවක් නැහැ සහෝදරයා කියන්න ඇති සහෝදරිය කියන්න ඇති සීමාවක් නැහැ ඔය අතරතුර යාළුවා මිත්‍රයා වෙමින් උන්වහන්සේ පෙරම් පුරන පැවිදි වෙච්ච ඍෂි වෙච්ච බහවල බත් ඇටයක් දෙන්න ඇති දාන හැන්දක් දෙන්න ඇති වතුර ටිකක් දෙන්න ඇති බෙහෙත් පෙත්තක් දෙන්න ඇති අපි එහෙම නුදුන්න අය නෙවෙයි අන්න එහෙම දුන්න බව උන්වහන්සේ දැකලා අපට කෘතගුණ සලකලා ඉමේ තියෙන්නේ එදා මට වතුර උගුර දුන්න ඔබට සංසාරයෙන් එතර යන්න පාර හදලා තියන්නයි භාග්‍යතුන් වහන්සේ එහෙම අපට මේ පුණ්‍ය බීජ ඉතුරු කරලා තියෙන්නේ. ඒ නිසා මේ කාරණාවත් අපි මනාව දැනගන්න ඕනේ. එහෙනම් කෘතගුණ සලකලා තියෙන්නේ අන්න ඒ නිසා. එහෙනම් කෘතගුණ සැලකීම පිළිබඳව නකුල පිතු සූත්‍ර අර්ථකතාවට අනුව භාග්‍යතුන් වහන්සේ කරලා තියෙන දේශනාව කෘතගුණ සලකන්නන් පිළිබඳව මනාව මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. මේ බෝධිසත්ව කාලේ අපි උන්වහන්සේ කරපු උපස්ථාන වලටයි මේ සැලකන්නේ. එහෙනම් අංගුත්තර පංචක නිපාතයේ සහ අංගුත්තර තික නිපාතයේ මේ කෘතගුණ සැලකීම පිළිබඳව තව කරුණු තුනක් සහ පහක් දේශනා කරනවා. ලෝකේ දුර්ලභම කාරණා තුනක් තියෙනවා කියලා තික නිපාත පැහැදිලි කරනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ ලෝකේ පරම දුර්ලභයි. මේක ලෝකේ දුර්ලභ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තථාගතයන් වහන්සේගේම ධර්මය ලෝකයට දේශනා කරන කෙනා දුර්ලභයි. තුන්වෙනි කාරණාව කළගුණ දන්න කළගුණ සලකන අය ලෝකේ දුර්ලභයි. මෙහෙම සඳහන් කරන්නේ තික නිපාතේ. පංචක නිපාතේ සඳහන් කරනවා ලෝකේ දුර්ලභ අය පස් දෙනෙක් ඉන්නවා කියලා. ඒ මුල් තුන් දෙනා මෙතෙන්ට ආйти. තථාගතයන් වහන්සේ දුර්ලභයි තථාගතයන් වහන්සේගේම ධර්මයේ දේශනා කරන අය දුර්ලභයි. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහටම අහන අය දුර්ලභයි. දේශනා කරන අය ඉන්න පුළුවන් අහන අය දුර්ලභයි. හතරවෙනියට සඳහන් කරනවා තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා ධර්ම කාරණාව දන්නවා. නමුත් මේ ධර්ම කාරණාවේ යෙදෙන අය යෙදෙන අය දුර්ලභයි. කාරණාව දන්නවා යෙදෙන්නේ නැහැ. යෙදෙන අය දුර්ලභයි. පස්වෙනියට සඳහන් කරනවා කළගුණ දන්න කළගුණ සලකන අය ලෝකේ දුර්ලභයි කියලා අංගුත්තර පංචක නිපාතේ. එහෙනම් මේ කෘතගුණ වේදීත්වය කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව අපට අවධාරණය කරලා තියෙනවා මේ අසංඛ්‍ය අසංඛ්‍ය 16ක් ඉස්සරහටත් දැක්කා 16කට වඩා අසංඛ්‍ය 16කට වඩා කියලා කියහම මේ දැක්මේ සීමාවක් නැහැ භාග්‍යතුන් වහන්සේගේ අනාගත දැක්මේ සීමාවක් නැහැ. අතීත දැක්මෙත් සීමාවක් නැහැ. වර්තමානයේ ඉන්න අය හොඳටම දැක්ක අනාගතයටයි අතීතයටයි මැදි වෙලා ඉන්න අය. මෙන්න මෙහෙම දැකලා ඒ අතීත අයටත් භාග්‍යතුන් වහන්සේ කෘතගුණ කෘතගුණ සැලකුවා. අනාගතයේ ලෝකේ පහළ වෙන්නේ ඉන්න බෝසතාණන් වහන්සේලා කී දෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගත්තද? කී දෙනෙකුට නියත විවරණ දුන්නද? ඒ අනුග්‍රහ කළා. අනුග්‍රහ දක්වලා යතන තියෙන්නේ. ඊළඟට ඒ ශාසනවල භික්ෂු භාවය, භික්ෂුණී භාවය, උපාසක භාවය, උපාසිකා භාවය ලබන්නේ ඉන්න කී දෙනෙකුට භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කළාද? මේ ශාසනයෙන් නිවන් නොදැක අනාගත ශාසනයක එක එක මාර්ගඵල ලැබලා විශේෂ අධිගම ලැබලා විශේෂ තානාන්තර ලැබලා නිවන් දකින්න සුදුසුකම් සම්පූර්ණ කරමින් සංසාරේ එන අය මෙතන මෙතන ඇති භාග්‍යතුන් වහන්සේ ඒ සියලු දෙනාටම අනුකම්පා කරන්න ඕනේ නිසා තමයි පින්නතුනි මේ ආර්යයන් වහන්සේලා 이르දියෙන් දානෙ ලබා ගන්නේ නැත්තේ. 이르දියෙන් පාත්‍රා සිවුරු ලබන්නේ නැත්තේ ඒකයි. අපිට අනුකම්පා කරන්න ඕනේ. උන්වහන්සේ 이르දියෙන් දානෙ හොයාගෙන වැළඳුවොත් අර අනාගත ශාසනවල පාරමිතා පුරණ අයට කවුද අනුග්‍රහ දක්වන්නේ? එහෙනම් මේ බුදුරජාණන් වහන්සේලාට මේ ආර්යයන් වහන්සේලාට දම්පැන් දීලා පින් රැස් කරගෙන නේද අපි හැට යන්න ඕනේ. ඒ නිසා කවදාවත් භාග්‍යතුන් වහන්සේ 이르දීෙන් 이르දීෙන් ආහාර වළඳන්නේ නැහැ. 이르දීෙන් සිඟාගෙන වළඳන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේවත් ආර්යයන් වහන්සේලාවත් ඒ කාරණාව එහෙම කරන්නේ අපිට අපිට කෘතගුණ සලකන්න ඕනේ නිසාමයි භාග්‍යතුන් වහන්සේ මොන තරම් ලෝකයට මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේලා අනුකම්පා කරනවාද? භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව ඥාන 73ක් තියෙනවා. තේ සත්‍ය ඥාන කියලා අපි කියන්නේ ඒකයි. මේ ඥාන 73න් සියලු දෙනාට අසාධාරණ වෙත් ඥාන හයක් තියෙනවා. ෂඩ් අසාධාරණ ඥාන කියලා. අන් කාටවත් නැති භාග්‍යතුන් වහන්සේට විතරක් ඇති ඥාන ෂඩ අසාධාරණ ඥාන මේ අසාධාරණ ඥානයන් පිහිටියේ ලෝකයට මේ විදිහට අනුකම්පා කරන්න භාග්‍යතුන් වහන්සේගේ කරුණාව කොච්චරද කියලා අපිට හිතාගන්න හිතාගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මේ මහා කරුණාව අපි කොයිතරම් උන්වහන්සේට වැරදි කෙරුවද අපි පිළිතුරු හිතනවාද අපි භාග්‍යතුන් වහන්සේට වැරදි කරලා නැහැ කියලා අපි උන්වහන්සේට මොන වැරදි කිරිල්ලක් වැරදි කරලා තියෙනවද? පින්වහන්සේ පින්නතුනේ අපිට කෙනෙක් එකපාරක් වැරදි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ඒ වැරද්දම කරනවා. පහවදා සමාවෙල්ලම දෙනවා. දෙවෙනි පාර, තුන්වෙනි පාර, හතරවෙනි පාර, පස්වෙනි පාර 10 පාරක් සමාව දුන්නා කියමු. අපි 11 වෙනි පාරත් සමාව දෙයිද? නැහැ. අපේ සමාව දීමේ සීමාවක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සමාව දීමේ සීමාවක් සීමාවක් නැහැ. අද පොරොන්දු වෙනවා. අද පොරොන්දු වෙනවා ස්වාමීනි මම ඔබ වහන්සේට මාගේ ජීවිතේ පූජා කරනවා. එහෙම නැත්නම් මම ඔබ වහන්සේ අනුව යනවා. එහෙම නැත්නම් මම ඔබ වහන්සේ සරණ යනවා. නැත්නම් මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. කවදාවත් මේක කඩන්නේ නැහැ ස්වාමීනි. පොරොන්දු වෙනවා. ස්වාමීනි දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. හොරකම කරන්නේ නැහැ. කාමිත්‍යාචාරයේ මුසාව සුරාව දිවි හිමියෙන් කරන්නයි කියලා පොරොන්දු වෙනවා. මොහොතක් යනකොට ඒක කඩනවා. ආයෙ පොරොන්දු වෙනවා. මේ විදිහට අපේ පින්නතුන් කල්පනා කරලා බලන්න අතීතයේ නෙමේ මේ ජීවිතයේ ඇතුලේ කී පාරක් පොරොන්දු වෙවි පොරොන්දු වෙවි පොරොන්දු වෙවි පොරොන්දු කැඩුවද කියලා. නමුත් ආයෙත් ගිහිල්ලා පොරොන්දු වෙනකොට භාග්‍යතුන් ආශය අපිට එලව ගන්නවද? නෑ. ආයෙත් අනුකම්පා කරලා ආයෙත් සමාව දෙනවා ඒ මහා කරුණාව නිසාම. එහෙමනම් කෝටි ප්‍රකෝටි වාරයක් එකම වැරද්දට සමාව ඉල්ලලා ඇති තාමත් ඒ වැරද්දට සමාව දෙනවා. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයයි ඒකට කියන්නේ මහා කරුණාව කියලා. ඊළඟට මේ සමාව ඉල්ලීමේ අපේ සීමාවක් තිබුණෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ සමාව දීමේ සීමාවක් තිබුණෙත් නැහැ. ඊළඟට සඳහන් කරනවා ජීවමාන සංඥාව ඇති කරගෙන කෙනෙකුට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේට වඳින්න. සැබවින්ම ජීවමාන කරගෙන සැබවින්ම භාග්‍යතුන් වහන්සේත් එක්ක ඉන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒ පුජ්‍යලයා අප්‍රමාණ භාග්‍යවන්තයි. අප්‍රමාණ පුණ්‍යවන්තයි. සැබවින්ම භාග්‍යතුන් වහන්සේට උපස්ථානයක් කරන්න පුළුවන් නම් ජීවමාන කරලා ඒ පුජ්‍යල සංසාරේ මහා පින්වන්තයි. වෙනතනි අපිට අද ਸਰවඥ ධාතුන් වහන්සේලා සමහරලාට දැක ගන්න ලැබෙනවා කිසිම අපහසුාවක් නැතුව කිසිම කරදරයක් නැතුව ඊටාම පහසුවෙන් දැක දැක වඳින්න ඕන තරම් අවස්ථාවල් තියෙනවා. සමහර තැන්වල සමහර පිරිසකට ගිහිල්ලා පොර කාලා පොර කාලා පොර කාලා ඒත් දැක ගන්න නැතුව ආපහු යන්න සිද්ධ වෙනවා. මේ මේකත් මේ මහා කරුණාවම තමයි. ඒ ඒ පුජ්‍යලයාගේ සංසාරේ පින භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලයි තියෙන්නේ මේ පුජ්‍යලයට මේ පුජ්‍යලයට මේ මේ විදිහට ඒ පිහිට ලැබෙන්න ඕනේ මේ පුජ්‍යලයා ගාව මේ විදිහට ධාතුන් වහන්සේලා වැඩෙන්න ඕනේ ඒ පුජ්‍යලයා සංසාරේ පින් කරලා තියෙන නිසා ඔහුට තව තව පින් කරගන්න භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ දක්වපු හැටි මේ තියෙන්නේ ඉතින් අපිට මේ චෛත්‍යයක් වන්දනා කරගන්න යන්න අවස්ථාව ලැබුණා කියන එකත් සුළුපටු භාග්යක් එහෙම නෙමෙයි. බෝධියක් වැඳගන්න යන්න ලැබුණා කියන එක සුළුපටු භාග්යක් එහෙම නෙවෙයි. බණක් අහන්න යන්න හිතෙනවා කියලා කියන එක පවා මේ සුළුපටු කාරණාවක් නම් නෙමෙයි ඒක අපේ සංසාරයේ අසීමාන්තික පුණ්‍ය භාග්‍යයක ප්‍රතිඵලයක්. නැත්නම් හැමෝටම හිතෙන්නේ නැති දෙයක් ටික දිනකට විතරක් හිතනකොට ඒක හරි හරි විශේෂ කාරණාවක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දක්වපු මේ මහා කරුණාවේ ශක්තියමයි හැමතැනම තියෙන්නේ. එහෙනම් මේ සියලු කාරණා එක්ක අපි කල්පනා කරන්න ඕනේ මම එහෙමනම් මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න සුදුසුකම් සම්පූර්ණ කරනවද සුදුසුකම් සම්පූර්ණ කරලද මෙන්න මේ විදිහට හිතලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා භාග්‍යතුන් වහන්සේට අනුගත වෙන්න පුළුවන් නම් ආන් ඒ පුජ්‍යලයට තමයි සැබෑ වූ සැබෑ වූ බෞද්ධයා කියලා කියන්න පුළුවන්. අපි මේ සාකච්ඡා කළේම මහා පරිනිර්වාණ සූත්‍රයේ අපි සඳහන් කරපු දෙවෙනි කාරණාව නෙමෙයි. මගේ පරිනිර්වාණයෙන් පස්සේ ධර්මය හා විනය ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනවා කියලා සඳහන් කරපු ප්‍රකාශය නෙවෙයි මම ඔබ අතහැරලා ගියා ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ අතීතයට ගමන් කරා කියලා සලකන්නේ එපා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙන කියන කාරණාවට අවශ්‍ය කරුණම තමයි මේ මතු කර කර මතු කර කර අපි සාකච්ඡා කරන්න යෙදුනේ. එහෙමනම් පින්නතනේ අපි දක්ෂ විය යුතුයි නිවන් දකින්න පුළුවන් වෙන්න නිවන් දකින්න පුළුවන් වෙන්න අපි දක්ෂ වෙන්න මොකද භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා තියෙනවා. අපිට තියෙන්නේ අනුකම්පාවේ පිහිට ලබන්න විතරයි ප්‍රයෝජන ලබන්න විතරයි. අනුකම්පාව තියෙනවා. ඒක ලබා ගන්න නම් මම ඊට අනුව කටයුතු කරන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට අපි මෞපිස මෞකුස පිළිසිඳ ගනිද්දීම මේ මහෞත්මයන්න් වහන්සේ මේ ශේෂ්ත්‍රය ග්‍රහණය කළා. මොන ශේෂ්ත්‍රයද ග්‍රහණය කළේ? මෞකුස පිළිසිඳ ගනිද්දීම 10000ක් සක්වල ශේෂ්ත්‍රය ග්‍රහණය කළා. සක්වලවල් 10000ක් ග්‍රහණය කළා. ਸਰවඥතා ඥානය ලැබනවත් සමගම කෝටි ලක්ෂයක් සක්වල ග්‍රහණය කළා. ඒකයි මම මුලින් ඉඳලම සඳහන් කළේ මේ සම්මා සම්බුද්ධ කියන මහා පුරුෂෝත්තමයන්න් ගැන අපිට හිතලා ඉවර කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ලෝක วิ ෂය සත්ත්ව วิ ෂය බුද්ධ විෂය කවදාවත් හිතන්න යන්න එපා කියලා ඒක හිතලා ඉවර කරන්න බෑ අචින්තනීයයි. එහෙනම් කෝටි ලක්ෂයක් සක්වල ග්‍රහණය කළා. මේ බුද්ධාන්තරයේ පවතින තාක්කල් මොන ග්‍රහණය කිරීමක් ග්‍රහණය කළාද? මේ බුද්ධාන්තරයේ පවතින තාක්කල් මේ වටිනාකම එක අබ ඇටයක් තරම් අබ ඇටයක් තරම් ධාතුන් වහන්සේ නමක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ කොහේ හරි වැඩ ඉන්නවා නම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ පසේ බුදු කෙනෙක්වත් පහළ වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ මොන ග්‍රහණය කිරීම ග්‍රහණය කළාද කියලා. අබෑටයක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා කියන්නේ බුද්ධ ශාසනය තාම පවතිනවා කියන එකයි. එහෙමනම් පසේ බුදුරජාණන් වහන්සේ නමක්වත් පහළ වෙන්නේ පහළ වෙන්නේ නැහැ මේ කෝටි ලක්ෂයක් සක්වලේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ මාර්ගඵලලාභීන්ට පමණක් පහළ වෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් රජෙකුගේ ආඥාව තියෙන ප්‍රදේශයට තවත් රජෙක් ඇතුළු වෙන්නේ නැහැ වගේ පසේ බුදු කෙනෙක්වත් ලෞතර බුදු කෙනෙක්වත් පහළ වෙන්නෙම පහළ වෙන්නෙම නැහැ ඒ තරම් මේ ශේෂ්ත්‍රය ග්‍රහණය කරලා තියෙන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වල දෙනාටයි මේ අපරිමිත පිහිට සැලසෙන්නේ එහෙනම් අපිට විතරක් අපිට විතරක් නෙවෙයි කෝටි ලක්ෂයක් සක්වලට ඒ පිහිට එහෙම්මම සැලසෙනවා බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිට මේ සියලු දෙනාටම උත්තම වූ උත්තම වූ සරණයි උත්තම වූ පිහිටයි මේ බුදු සරණ බුදු පිහිට කියලා කියන්නේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ හරියටම සරණ ගියා නම් ආන්ගේ පුජ්‍යලයට මේ ලෝකේ කියනවා බෞද්ධ කියලා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට භාග්‍යවතුන් වහන්සේ හැර වෙන සරණක් නැත්තේමය නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මට දහම් සංගුන් හැර වෙන සරණක් ඇත්තේම නැත කියන තැනට යන්න අපිට පුළුවන් විය යුතුමයි. දැන් අපේ අයට වැටහෙනවා ඇති බුදුන් සරණ යෑම කියන කාරණාව මොන තරම් වටිනවද? බුදුන් සරණ යනවා කියන කාරණාව කොයිතරම් අමාරුද? අපහසුද? හරියටම සරණ පිහිටලා සරණ යන්න අවශ්‍යයි වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වලට භාග්‍යතුන් ආශෝන තරම් අපිට සමාව දෙනවා. මනාව සරණ යන්න අවශ්‍යයි. ඒ සරණ මේ ජීවිතෙම මේ ජීවිතෙම සුගතියට අරගෙන යන බවත් සත්‍යයි. මේ ජීවිතෙම නිවන හොයලා දෙන බවත් සත්‍යයි. තව වීරිය කරනවා නම්. එහෙනම් අපි දක්ෂ විය යුතුයි කියලා සඳහන් කළේ ඒ සරණ ලබන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙමනම් දිව්‍ය රාජයේ ප්‍රකාශ කළේ බ්‍රහ්ම රාජය. සුද්ධාවාසයෙන් ආපු ආර්යයන් වහන්සේ නමකුයි ප්‍රකාශ කළේ යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහය මානුසං දේහං දේවකායන් පරිපූර්ණේ සම්ති යමෙක් බුදුන් සරණ ගියා නම් ඔහු කවදාවත් ඔහු කවදාවත්ම සතර පායන යන්නේ නැහැ මේ මනුෂ්‍ය කයෙන් ඉවත් වෙනවත් සමගම ඔහු සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා මේ දිව්‍ය බ්‍රහ්ම රාජයා භාග්‍යවතුන් වහන්සේ ළඟම මේ ස්තුති ප්‍රකාශය කරනවා. එhmenan බෞද්ධයෙකුට විතරයි එතෙන්ට යන්න පුළුවන්කම තියෙන්නේ. බෞද්ධ වෙන්න නම් තෙරුවන් සරණ යා යුතුයි. අපි තෙරුවන් ගැන කතා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් දහම් සඟුන් නිකම්ම සරණ යන නිසා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ හරියටම සරණ ගිහිල්ලා මේ නිවන් සොයන ගමන ආරම්භණ්ඩ අපි සියලු දෙනාම වෑයම් කරමු හැබැයි භාග්‍යතුන් වහන්සේ කාට ළඟද කවුරු භාග්‍යතුන් වහන්සේ ළඟද භාග්‍යතුන් වහන්සේ කාට ළඟද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ එක සූත්‍රයක පැහැදිලි කළා. ඒ කාරණාව මේ වෙලාවේ සිහිපත් කරලා අපි ධර්ම දේශනාව නිවා කරමු කාලය ඉවර වෙලා නිසා භාග්‍යතුන් වහන්සේ කාටද ළඟ කවුද භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්න කෙනා එක සඳහන් කරන්නේ කුද්දක නිකාය කියන මේ ත්‍රිපිටක පොතේ සංගටි කන්න කියන සූත්‍ර දේශනාවේ. භාග්‍යතුන් වහන්සේ ඒක පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට සංගටි කන්නේන චේපි බික්කවේ බික්කු ගහෙත්වා පිට්ටිතෝ පිට්ටිතෝ අනුබද්දෝ අස්ස පාදී පාදං නිකිපත්තු සචේ හෝති නිජ්ජාලු කාමේසු නිබ්බසාරාගෝ ව්‍යාපන්න චිත්තෝ පදුට්ට මනසංකප්පෝ මුට්ටස්සති අසම්පජානෝ අසමාහිතෝ විභ්‍රන්ත චිත්තෝ විභ්‍රන්ත චිත්තෝ පාකතින්ද්‍රියෝ අතකෝසෝ ආරකා වමයිහං අහං ච තස්ස තං තං කිස හේතු මමං හිවෝ භික්කවේ භික්ඛු නපස්සති ධම්මං අපස්සන්තෝ න මමං පස්සති සඳහන් කරනවා පින්නතුනි මහණෙනි යම් මහණෙක් මගේ සංගල සිවුර කොන අල්ලාගෙන යම් මහණෙක් මගේ සංගල සිවුරේ කොන අල්ලාගෙන මාගේ පියවරෙහි පියවර තබමින් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල තියෙන තැනම තමන්ගේ පතුල තිය තියා පසුපසින් දුහු බඳින්නේ වේද? මා පස්සෙන්ම එනවද? හෙතෙමේ අධික ලෝභී වූයේ. ඒ පුජ්‍යලයා එහෙම ආවට ඔහු ඊටාම ලෝභයි නම්. පස්කම් සැපෙහි තියුණු ඇලීම් ඇත්තේ පංචකාමයට අතිශයින් ගිජුයිද තියුණු ඇලීම් ඇත්තේ විපරීත සිත් ඇත්තේ විපරීත සිත් දේශයේ පදනම් කරගත්ත සමහරට අනුන් නසන ආදී සිත් විපරීත සිත් ඇත්තේ දූෂිත චිත්ත සංකල්පනා ඇත්තේ ඊට පහත් වූ සිතවිලි ඇත්තේ මුලා සිහි ඇත්තේ මුලා වෙලා ඉන්නේ මනා සතියෙන් සිහියෙන් ඉන්නවනේ මුලා සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා නැත්තේ හරි වැරදි තේරුම් ගැනීම යහපත් ප්‍රඥාව නැත්තේ එකඟ වූ සිත් නැත්තේ හැම තැනම දුවනවා ඔහුගේ හිත එකඟ වූ සිත් නැත්තේ විශේෂයෙන් තැතිගත් සිත් ඇත්තේ හැම වෙලාවෙම බියටපත් වෙනවා ඔහු. ඇයි හැම වෙලාවෙම බියටපත් වෙනවා කියලා කියන්නේ තණ්හාව බොහොම බොහොම වැඩි තෘෂ්ණාවක ඉන්නේ. බියටපත් සිත් ඇත්තේ පියවි ඉඳුරන් ඇත්තේ ඉන්ද්‍රිය සංවරකමක් නැත්තේ. එහෙනම් ඉන්ද්‍රිය සංවරකමක් නැහැ පිය වීදුරක් නැත්තේ කියලා කියන්නේ එකයි. එසේ ඇති කල්හි මහානතම එසේ ඇති කල්හි ඒ මහානතම මට ඊටාම දුරයි. මෙන්න මේ විදිහට හැසිරෙනවා නම් සිවුරු කොන අල්ලගෙන පියවරෙන් පියවරට පාදයේ තබ තබා පසුපසෙන් ලුහු බඳ බඳ ආවත් ඔහු මට ඊටාම දුරයි ළඟ ඉන්නේ නමුත් මෙන්න මේ විදිහට ලෝභයි නම් ඒකඟ සිත් නැත්තම් තණ්හාව වැඩි නම් පංච ඉන්ද්‍රියන්ට වහල් නම් ආදී වශයෙන් සඳහන් කරපු කරුණු වලින් යුක්තයි නම් ඔහු මට මට ළඟ නෑ. ඔහු මට බොහෝම දුරයි. මම දෝහුට ඊටම දුරයි. ඔහු මට දුරයි. මමත් ඔහුට බොහොම දුරින් තමයි ඉන්නේ. එහෙනම් ඔහුට මගේ අනුකම්පාව ලැබෙන්නේ ඊටම ඊටම අඩුවෙන්. ඒට හේතු කිම දෙයක් මහණෙනි ඒ මහණතෙම නව ලෞතුරා ධම නොදනී ධර්මයේ නොදක්නේ මා නොදක්නේමය. ඔහු ලෞතුරු ධර්මයේ දන්නේත් නැහැ. ඔහු ධර්මයේ දන්නේ නැහැ කියන්නේ ඔහු කවදාවත් බුදුන් දැක්කේ බුදුන් දැක්කේ නැහැ. එහෙනම් සම්මා සම්බුදුන් දකින්න මේ ලෞතුරා ධම දැකිය යුතුමයි. ඒ නිසා අපි වෑයම් කරමු මේ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය තුළ මේ මහෝත්තමයන්න් වහන්සේ සොයා අවබෝධ කොටගෙන දේශනා කළ මේ අති ගැඹුරුතර වූ අති විචිත්‍ර වූ අති මනහර වූ අති ශ්‍රේෂ්ඨතර වූ නව ලෝකෝත්තර වූ ශ්‍රී සද්ධර්මයේ දකිමින් ඒ ධර්මයේ තුලින් ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයිතරම් අගනේද කොයිතරම් ඔබනේද කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව දකිමින් බුදුන් සරණ යමින් දහම් සරණ යමින් සංඝුන් සරණ යමින් සැබවින්ම භාග්‍යතුන් වහන්සේගේ ලයෙන් උපන් පුත්‍රයන් බවට පත් වෙමින් භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාවෙන් කරුණාවෙන් සසරින් එතර යන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා කරගන්නා වූ ශ්‍රේෂ්ඨ පිරිසක් බවට පත් වෙන්න අපි සියලු දෙනාට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරින් කෙරෙන ධර්මදේශනා මාලාවේ දායකත්වය කොළඹ ආට ලේක් පාර නොම්බර 116න් 1 රාජගිරියේ පදිංචි ජීපලාල් විජේරත්න මහත්මයා ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් විසින් සිදු කරන අතර මේ උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් කරගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් ලංකාවාසී ලෝකවාසී අප හැම සියලු දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්මා අජර වූ අමර වූ අමා මහ නිවන් ලැබ සැනසීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව පැවැත්වීම සඳහා ඊතා කරුණාවෙන් මෛත්‍රියෙන් මෙම ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛර රාමයේ ධර්මශාලාව අප වෙත ලබා දීමට උපකාර කළ විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය රජවත්තේ අවසරයි වප්ප අනුනාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර මෙම නව ධර්මශාලාව ඉදිකර සංඝ සතුකට පූජා කළ සුදත් තෙන්නකෝන් සුදත් තෙන්නකෝන් සන්ධ්‍යා තෙන්නකෝන් පවුලේ සැමටද නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට හා එහි කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරමින් අපවත් වී වදාලා ත්‍රිනිකායික මහා නායක හා අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු අපවත් වී වදාළ සියලුම සංඝ පීතෘන් වහන්සේලාට මෙම උතුම් ධර්ම දානමය කුසල බලයෙන් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊට අමතරව මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටම කායික මානසික නිරෝගී සුවහා දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන අතර අප සෑම දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට මෙම උතුම් වූ ධර්ම දානමේ කුසලයේ බලයෙන් අමා මහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර අපමණ දරන්ගේ ශ්‍රද්ධා ධනෙ උපදවා නිවන් මගට ප්‍රවිෂ්ඨ කරලීමට අනුපමේය වීරියක් දරන අතිගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ හා බලාපොරොත්තු වන්නා වූ උතුම් බෝධියකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයකදී නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට මෙම උතුම් ධර්ම දානමය කුසලය හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරනවා මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් සතිපට්ඨාන සූත්‍ර දේශනා පින්කම් ධර්ම දේශනා මාලාව ධම්ම නිසාමතා දේශනා මාලාව ආරම්භ කරන කරමින්ම සිදු කරන පුණ්‍යානුමෝදනාවයි අපි සිහිපත් කරන්ට යෙදුනේ මේ දේශනා මාලාව ආරම්භ කරමින් සිදු කළ මේ දේශනා තුනම භාග්‍යතුන් වහන්සේ නම් කවුද භාග්‍යතුන් වහන්සේ කෙසේ හඳුනාගත යුතුද භාග්‍යතුන් වහන්සේ කෙසේ අපිට පිහිට වුණාද කියන කාරණාව මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ එක වාක්‍යයක දෙකක අන්තර්ගත දහම් කරුණු තමයි අපි ඊටාම කෙටියෙන් මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. එයින් පැහැදිලි කරන්න හැදුවේ මේ භාවනා ක්‍රමය සතිපට්ඨාන භාවනා ක්‍රමය අධ්‍යයනය කරන්න ආනාපාන සති භාවනාව වඩන්න බුදුන් සරණ යා යුතුම බවයි. සරණ නොගියොත් ප්‍රතිඵල ලබන්න බැරි නිසා ඒකයි වර්තමානයේ ප්‍රතිඵල හිග ඒ නිසා සරණ ගිහිල්ලා සරණ යන ක්‍රමය දැනගෙන සරණ ගිහිල්ලා මේ භාවනාව වැඩුවොත් මේ සම්බුද්ධ ශාසනයෙන් ලැබෙන උතුම් ඵලය අපිට ඊතරම් ඈත වෙන්නේ නැති වෙයි. එහෙනම් ඒ මග කියණ්ඩයි මේ කල්යාණ මිත්‍ර දීපලාල් විජේරත්න මෙතිතුමාත් මෙතිනියත් ඇතුළු මේ පිරිස මේ ශ්‍රේෂ්ඨ ධර්ම දානමය පින්කම ලෝකයට අනුකම්පාවෙන් සිදු කරන්නේ. ඒ සියලුම දෙනාට මේ පුණ්‍ය ධර්මයන් නැවත වතාවක් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරමින් අපට මේ සඳහා දහම් කරුණු වලින් පතාගත ධර්මයේ නිවැරදිව ලෝකයට දානය කරන දහම් කරුණෙන් පෝෂණය කරන සියලුම ගුරු දෙමව්පියාදීන්ටත් මේ පිම්පෙත් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා කියලා මේ වෙලාවේ ආශිර්වාද කරනවා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 අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාති සමිජ්ජතු